ශාක්‍යයන්න් වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් විහාරවාසී කෙළණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය පූජ්‍යපාද මල්වානී චන්දරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ සාදු සමන්ත චක් චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධං මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා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 බග්ගේසු විහරති සුංසුමාරගිරේ සේස කලාවනේ මිගදායේ අතකෝ නකුල පිතා ගහපතියේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවං තං අභිවාදෙත්වා ඒකවන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝ කෝ නකුල පිතා ගහපති භගවන්තං ඒතද වෝච අහම් පිබන්තේ ජින්නෝ උද්දෝ මහල්ලකෝ අද්දගතෝ වයෝ අනුප්පත්තෝ වාතුරකායෝ අභින්නතං කෝ අනිච්ච ච දස්සා විකෝපනාහම්බන්තේ භගවතෝ මනෝභාවනීයානං ච භික්ඛූනං ඕවදතු මම් බන්තේ භගවා අනුසාසතු මං බන්තේ භගවා යං මමස්ස දීගරත්තං හිතාය සුඛායාති සාදු සාදු ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ ගුණගරුක පින්වතුනි සාන්තිනායක තිලෝගුරු අමාමෑණි ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝක සත්වයා වෙත පැතුරුණා වූ මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුන ඊ타මත්ම වැදගත් සූත්‍රයකින් පාඩයක් මම මේ අවස්ථාවේ මගේ මාතුකා වශයෙන් තබා ගත්තා. මම සෝදානන් වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බණ පදයක තේරුම මේ සදහවත් පින්වතුන්ට අවබෝධ කරවලා දෙන්නට මා මුලින් සඳහන් කළ එක්තරා සූත්‍රයකින් පාඩයක් ඒ සූත්‍රය සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ නකුල පිතු වර්ගයේ නකුල පිතු සූත්‍රය දවසක් බුදුරජාණන් වහන්සේ මේ සුන්සුපාර නගරයේ පර්වතේ මුවන්ගෙන් ගැවසී ගත්ත හේස කලා කියන වනයේ වැඩ ඉන්නෝ බුදුහාමුදුරුව මුණ ගැහෙන්නට නකුල පිතුනම් එක්තරා ග්‍රහපති පුත්‍රයේ පැමිණෙනවා. මේ ග්‍රහපති තන පැමිණ බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. මගේ ශරීරය දැන් බොහෝම අබල දුබල වී තිබෙන්නේ. මං දැන් ගොඩක් වයසයි. මම වයසටපත් වුණ ජරාවට ජීර්ණත්වයටපත් වුණ ජීර්ණ වුණ ශරීරයක් තිබෙන කෙනෙක් මගේ ශරීරය දැන් ගිලන් මේ ශරීරය ගිලන් මට ඔබ වහන්සේට කියා දෙන්න බැරිද හිත ගිලන් නොවි තියාගන්නේ කොහොමද කියලා අපේ ශරීරය සෑම තත්පරයකම යන්නේ එක්තරා විනාශයක් කරා යන ශරීරයක්. කෙනෙක් ශරීරයෙන් බලාපොරොත්තු වෙනවා නම් නිරෝගී සම්පත්තිය ඒක වර එක මුලාවක්. නොවේ අසනීපෝලින් රෝගවලින් මේ ශරීරය පෙළලා තිබෙන්නේ. මේ ශාරීරික ගිලන් භාවයට පත්ුණ මට වහන්සේ කියා දෙන්න මනස ගිලන් නොවි පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. බුදුහාමුදුරුවෝ මේ නකුල පිතු ග්‍රහපති තැනට උගන්වනවා මනස ගිලන් නොවි පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. පින්වතුනි සූත්‍රය උගන්වන්නේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන පංච උපාදානස්කන්ධයම පින්වතුනි වෙනස් වෙමින් පවතින දෙයක්. ඒ ස්ථිර දෙයක් නෙවෙයි. එය මමය මාගේ කියලා ගත්ත සෑම විටම අපේ මනස ගිලන්. බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් සංසාරයේ දීර්ඝ පරිශ්‍රණයක් කළා. මේ පරිශ්‍රණයට කාලය ගත වුණා. අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක්. නිගමනයක් ඉදිරිපත් කළා. මීට වසර 2500කට ප්‍රථම ಭಾರತයේ ගයාවේ ඇසතු බෝරුක මුල වැඩ සිටි සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ එදා වෙසක් මාසයේ පුර 15ක් බොහෝ දින හිමිදිරියේ සම්මා සම්බුද්ධත්වයට පත් වී නිගමනයක් ඉදිරිපත් කළා. මේ නිගමනයට වචන තුනයි පරිශ්‍රණයට ගත වුණා. කාලය අසංඛ්‍ය කල්ප ලක්ෂ 4ක් නිගමනයේ වචන තුනයි. මොකද්ද නිගමනය? සබ්බේ සංඛාරා අනිච්ඡාති. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ 80 දහසක් ධර්මස්කන්ධ මේ වචන තුන තුල මත රැඳී තියෙනවා. මේ ලෝක යථාර්ථය සමග සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියන මෙම දේශනාව සමග බුද්ධ ශ්‍රාවකයාට නිරන්තරයෙන්ම සිහි කටයුතු ප්‍රධාන කාරණා දෙකක් ඉදිරිපත් කළා. එයින් පළවෙනි කාරණාව තමයි අපට ලැබෙන සෑම දෙයක්ම ජීවිතේ ලැබී තිබෙන්නේ తాවකාලිකව. අපට ලැබෙන්නේ යමක් తాවකාලිකව. හැබැයි ලැබුණ යමක් අපට අහිමි වුණොත් අහිමි වන්නේ සදාකාලිකව. හොඳට විමසා බලන්න. Tamanට ලැබිච්ච දෙයක් ලැබුණේ తాවකාලිකව අහිමි වුණොත් සදාකාලිකව අහිමි වෙනවා. මව් කුසින් එදා අප මෙලව එළිය දකින දවසේ භෞතිකමය වශයෙන් පුංචි ශරීරයක් ඇතුව ඉපදුණා මේ ලෝකේ අප මේ ශරීරයට තරම් ආදරය කරන ලෙන්ගතු ප්‍රියමනාප හිතවත් වෙන මොනම වස්තුවක්වත් නැහැ පොඩි හෝ අසනීපයක් හැදිච්ච විට අප දුවන්නේ වෛද්‍යවරයෙක් සොයාගෙන. ඇයි අප කැමති නෑ මේ ශරීරයට කරදර වෙනවට. අපි වඩාත් ලෙන්ගතුම වස්තුව මේ ශරීරය. පින්වතුනි මේ ශරීරය ඔසවගෙන දුවගෙන යන්නේ කොහාටද මේ? සොහන දක්වා. සොහනදී අප මේ ශරීරය අතහරිනවා. ඔය අතහරින්නේ සදාකාලිකව. උපදින වෙලාවේ අපට ලැබුණා භෞතික ශරීරයක් ඒ ලැබුණේ తాවකාලිකව. සොහනේදී අහිමි වුණා. අහිමි වුණේ සදාකාලිකව. නැවත කවදාකවත් මේ ශරීරය ඔබට ලැබෙන්නේ නැහැ. ශරීරේ ඉරණම කතාව එහෙමනම් අපට ලැබෙන අනික් වස්තු පිළිබඳ කවර කතාද ඒ නිසා පින්වතුනි අපට යමක් ලැබෙන්නේ తాවකාලිකව අහිමිවන්නේ සදාකාලිකව අන්න ඒ බව මතක තියාගෙන ජීවත් වුණොත් යමක් අහිමි වුණත් අපේ සිතේ දුකක් නැතුව ගිලන් නොවි තබා ගන්න පුළුවන්. මේ යථාර්ථය අවබෝධ නොවන කෙනෙකුට සුළු හෝ යමක් අහිමි වන විට විශාල වේදනාවකට මනස භාජනය වෙනවා. එයි යමක් පිළිබඳ මනසින් බදාගත්තොත් එයාට හරින්ද හිතෙන්නේ නැහැ. ඇයි හිතෙන්නේ නැත්තේ අහිමි වන බව ඒ මනස දන්නේ මනස මනවින් දන්නවනම් මේ සියල්ල දවසක අහිමි වෙනවයි කිය. මොන දේ අහිමි වුණත් හිත හදා ගන්න පුළුවන්. බුදුහාමුදුරුව විමසනවා එහෙමනම් අපට යමක් ලැබුණට පසුව සදාකාලිකව තියාගන්න දෙයක් නැද්ද? ලැබෙන සෑම දෙයක්ම ලැබෙන්නේ తాවකාලිකව නම් අහිමි වන විට සදාකාලිකව අහිමි වෙනවා නම් යමක් ලැබුණොත් සදාකාලික කරගන්න යමක් නැද්ද මේ පරිශ්‍රණය බුදුහාමුදුරෝ සසර කළා එහෙම යමක් තියෙනවා ලෝකේ ඒ තමයි පින්වතුනි ඔබේ දේහය දිනක සොහන් කොටේ දැවෙන විට ගින්දරට පුළුවන් මේ සියල් අලුබවටපත් කරන්න. මේ සේරම භෞතික දේවල් අලුබවටපත් වෙනවා. හැබැයි පින්වතුනි ඒ ගින්නට හලු කරන්න බැරි යමක් තියෙනවා. මොනවද අලු කරන්න බැරි? ඔබ අද රැස් කරගන්න මේ කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය ගින්නට හලු කරන්න බෑ. කුසලය පින ඉදිරියේ ගින්දර පරාදයි. ගින්දරට පුළුවන් භෞතික සියල්ල අලු කරන්න. හැබැයි පින කුසලය අලු කරන්න බෑ. ඔබේ දේහය මිහිතලය තුල මිහිදම් කරාම මේ සියල්ල පස් බවට පරිවර්තනය වෙනවා. මෙහි තලය තුලට පැමිණෙන අපේ සියලුම දේවල් පස් කරන්නේ පස් බවටම පත් කරගන්න එක. හැබැයි මේ පස් වලට පස් කරන්න බැරි යමක් තියෙනවා. ඒ තමයි ඔබ රැස් කරගත් පින කුසලය පස් වලට පස් කරන්න බෑ. හැබැයි පවත් අකුසලයත් එහෙමම තමයි. එයත් පස් කරන්න බෑ. පව අකුසලය අප සිද්ධ කරගෙන තිබෙනව නම් ඒ පවත් අකුසලයත් අප සසර ඈතට ඇදගෙන යනවා. නිකන් නෙවෙයි දුක් කරදර වේදනා දිදි. පින්වතුනි මේ ධර්ම ශ්‍රවණය කරන සදහවත් පින්වත් පිරිස ජීවිතයේ කවදාකවත් පව් රැස් කරගන්නේ අකුසල් රැස් කරගන්නේ ඇයි බණ දැනගෙනයි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ පින්වතුනි ඔබ රැස් කරගත් පින කුසලය සියල්ලම අහිමි වෙන දවසේ ඔබ එකම රැකවරණේ සපයන ඔබට සවන සදන ඔබ එකම කල්යාණ මිත්‍රයා බවට පත් වෙනවා ඔබ සුවපත්ව යහා භවයේ තැන්පත් කරනවා. එපමණක් නෙවෙයි. පින්වතුනි මේ සූත්‍රයෙන් උගන්වන්නේ මනස ගිලන් නොවි පවත්ව ගන්නෙ කොහොමද කියලා. මනස ගිලන් වෙන්නේ මොන වෙලාවෙද? මනසට හතුරු පැමුණාන් පස්සේ මේ තරහව වෛරය ක්‍රෝධය එහෙම නැත්නම් ලෝභ ද්වේෂ මෝහ මේ පෞකාර සිතුවිලි මේ අකුසල් මනසට ඇතුල් වුණොත් අපේ මනස ගිලන් වෙනවා. එහෙමනම් මනස මේ හතුරුන්ගෙන් බේරගන්න ඕන. මනස හතුරුන්ගෙන් බේරගන්න. මනසට රැකවරණය අවශ්‍යයි. කවුද රැකවරණය සපයන්නේ? රැකවරණය සපයන්නේ පින්වත්නි ඔබ සසර කළ පින ඔබ සසර කළ අකුසලය සසර කළ කුසලයක් සසර කළ පිනක් ඔබේ මනස වටා රැකවරණය සපේන. පෞකාර සිතුවිලි වලට එන්න ඉඩ දෙන්නේ. එහෙම આવොත් මනස ගිලන් වෙනවා. මනස ආතුර වෙනවා. පින්වතුනි, එපමණක් නෙවෙයි. හොඳට විමසන්න. ඔබේ ජීවිතය දැහැමි මාවතකට යොමු කරවනවා. අදත් ඔබ මේ ධර්ම ශ්‍රවණයට යොමු කරවනවා. කවුද යොමු කරවන්නේ? ඔබ සසර කළ පින. ඔබේ මනස පැහැපත් යහපත් දැහැමි පින්වත් සිටිවිලි වලට යොමු කරවමින් දැහැමි මාවතක ඉදිරියට අරගෙන යනවා. ඒ කරන්නේ සසර ඔබ කළ පින. පින තමයි මනසට රැකවරණය සපයන්නේ. එතකොටයි මනස ගිලන් නොවන්නේ. මනස ගිලන් නොවන්න නම් පින් කරගන්න ඕන. ඒක යථාර්ථයක්. ඒක සත්‍යයක් මම ඔය කියන්නේ. පින්වතුනි ඔබ සසර මේ පිළිවෙලට ජීවත් වෙන විට ඔබ රැස් කරගත් කුසල ශක්තියේ බලමයි මේ. ඔබට යමක් සම්ප්‍රදානය කරනවා. ඒ තමයි නිවන. නිවන ලැබුණොත් ඔබට එය සදා කාලික විමුක්තියක්. එය කවදාකවත් නැතිවන්නේ මේ ලෝකේ සදා කාලික සුවයක් සදා කාලික විමුක්තියක් තිබෙන එකම එක දෙයයි ඒ නිවන පමණයි. අනෙක් ලැබෙන සෑම වස්තුවක්ම ලැබෙන්නේ తాවකාලිකව අහිමිවන්නේ සදාකාලිකව යමක් ලැබුණට පසුව සදාකාලිකව කරගත් සදාකාලික කරගන්න පුළුවන් එකම එක දෙයයි මේ විශ්වයේ තිබෙන නිවන පමණයි ඔබ මේ ගමන් කරන්නේ ඒ සදාකාලික සුවය සදාකාලික විමුක්තිය නිවන ලබා ගන්නයි මේ ගමන් කරන්නේ. පින්වත්නි මේ සිත ගිලන් නොවි තබා ගන්න. මේ සූත්‍රයේ කියනවා මේ ලෝකයේ පිළිබඳ තදින් අල්ලගත්තොත් දැඩි උපාදානයකින් මමය මගේ කියලා ග්‍රහණය කළොත් හිතට බර වැඩි. නිවන තෝරන බණපොත නිවන තෝරන්නේ රාගක්කයෝ නිබ්බානං දෝසක්කයෝ නිබ්බානං මෝහක්කයෝ නිබ්බානං රාගය ద్వේෂය මෝහය නැති කළ තන නිවන පින්වතුනි මේ රාග ద్వේෂ මෝහ මනසේ තිබෙන විට මනසට හරි බරයි. බර මනසකට පැහැපත් ජීවිතයක් ගත කරන්න බෑ. මනස සැහැල්ලු කරගන්න ඕන. කොහොමද සැහැල්ලු කරගන්නේ? සැහැල්ලු කරගන්න ක්‍රමයක් තියෙනවා. මොනවද ක්‍රමය? අතහැරීම පුරුදු කරන්න ඕන. අතහැරීම පුරුදු කරන්නේ කොහොමද? අතින් නොව සිතින් අතහරින්න ඕන. පින්වතුනි, එක රජ කෙනෙක් හිටියා. මේ රජ්ජුරුව කවදාකවත් කාටවත් මොනවත් දුන්නේ නැහැ. හරි ලෝභයි තමන් භුක්ති විඳෙත් නැහැ අනුන්ට දුන්නෙත් නැහැ. රජ්ජුරුව මරණාසන්න වුණා ඇමතුරු කල්පනා කළා රජ්ජුරුවන්ට මරණාසන්න වෙලාවේ චිත්ත ප්‍රීතිය ගෙන දෙන්න ඕන රාජාංගනේ රජ මිදුලේ සනකලියක් පැවැත්තුවා. රජ්ජුරෝ මරණ මංචයේ උස්සන කළ සනකලේ තිබ්බා. නොඑක් විදිහේ සම්දර්ශන. එක තැනක මිනිහෙක් කඩුවක් ගිලිනවා. මේ කඩුව ගිලින මිනිසයා දැකලා මේ මිනිසයාක් රජ්ජුරෝ කලබල වුණා. ඇමතියන්ට කතා කළා. මේ ලෝකේ අමාරුම දේ මං අද දැක්කා. ඒ තමයි කඩුවක් ගිලින එක. ඒක හරි අමාරුයි. හරි බෙහෙසුණුයි. ඇමතියෙක් කියනවා රජ්ජුරුවන් රජතුමනි කඩු ගිලින්න පුළුවන්. ඕක නෙවෙයි අමාරු දෙයක් ලෝකේ තියෙනවා. Taman සතු වස්තුවක් අනුන්ට දීමේ චේතනාවක් චිතක පහළ වෙන එක ඊට වඩා අමාරුයි. තවත් තමතියෙක් ලං වුණා. රජතුමනි කඩු ගිලින්න පුළුවන්. Taman සතු වස්තුවක් අනුන්ට දීමේ චේතනා පහළ වෙන්නත් පුළුවන්. ඒක නෙවෙයි අමාරු. ප්‍රායෝගිකව අනුන්ට දෙන එක අමාරුයි. ඕනතරම් සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ත්‍යාගී සිතුවිලි අමාරු යනුන්ට දෙන එක ලාබාල බුද්ධිමත් ඇමතිවරයෙක් සමීප වුණා රජතුමනි කඩු ගිලින්න පුළුවන් තමන් සතු වස්තුවක් අනුන්ට දීමේ චේතනා පහළ වෙන්නත් පුළුවන් අනුන්ට දෙන්නත් පුළුවන් ඒක නෙවෙයි අමාරු රජතුමනි දීලා හිත හදාගන්න එක හරි අමාරුයි ඔය බොහෝ පරිත්‍යාග ඔය බොහෝ ත්‍යාග අතින් ගිලිහි ගියාට සිතින් ගිලිහි යන්නේ නැහැ. දානය පරිත්‍යාගය කියන්නේ අතින් ගිලිහි යෑම නොව එය සිතින් ගිලිහි යෑම. එවිටයි සිතට සැහැල්ලුවක් දැනෙන්නේ. මේ රජ්ජුරුවෝ ඉස්සර කාලේ මහා ධන සිටුවරේ දවල් බත්පත අනුභව කරන්න ගත්තා. පසේ බුදුවරයන් වහන්සේ නමක් පාරේ වඩිනවා. තමා බත්පත් බුදුහාරවන්ට පූජා කරන්න ඕන කියලා ශ්‍රද්ධා චිත්තයක් උපන්නා. දුවගෙන ගියා ගිහිල්ලා පාත්‍රයට පූජා කළා. පූජා කළා විතරයි හිතට එන අපරාධ දුන්නේ. මේක තියාගත්තා නම් වැඩකාරයෙකුට දීලා වරුවක් වැඩ ගන්න තිබුණා. අපරාධ දුන්නේ මම. පින්වතුනි එදා අතින් ගිලිහි ගියා ශ්‍රද්ධා චිත්තයක් උපන්නා මහා රජ කෙනෙක් වුණා. සිතින් ගිලිහි ගියේ නෑ එදා. මොනම දෙයක්වත් භුක්ති විඳින්නවත් අනුත් දෙන්නවත් වාසනාවක් නැතුව ගියා. ඒ නිසා පින්වතුනි අතහැරීම කියන්නේ අතින් නව සිතින් අතහැරීම. මේ මනස යමක් බාරගත්තොත් ඒ මනසට හරි බරයි කියලා මම මුලින් කිව්වා. මනස වට කරගෙන තිබෙන්නේ තෘෂ්ණාව. බදා ගැනීම. අල්ලා ගැනීම. දැඩි උපාදානයකින් කටයුතු කිරීම. මනස වට කරගෙන තියෙනවා. පින්වතුනි දන් දෙනකොට පරිත්‍යාගයේදී වෙන්නේ මොකද්ද? ආශාව මනසින් ටික ටික ලිහි ලිහි යනවා. මනස වටා තිබෙන මේ තද කහට මේක මැලියන් වර්ගයක්. ඒ මැලියන් ගැලවි ගැලවි යනවා. හැබැයි අතින් නොව සිතින් අයින් කරන්න ඕන. මම මුලින් කිව්වා රාගක්කයෝ නිබ්බාණං කියලා. රාගය කිව්වේ මේ ඇලීම. මේ මැලියම. මේ කහට මේක මනස වට කරගෙන තියෙනවා. පරිත්‍යාග කරනකොට මනසින්ම මුදාහරන විට අර මැලියන් ගැලවෙනවා. කහට හේදෙනවා. දෝසක්ඛයෝ නිබ්බානං කිව්ව. ද්වේෂය නැති කරන්න ඕන. මනසට තරහව, වෛරය, ක්‍රෝධය આવොත් මනස ගිනිගන්න පටන් ගන්න. මනස වටා විශාල ගින්නක් තියෙන. ඒ ද්වේෂය වෙනුවට ආදේශ කරගන්න පුළුවන් නම් මෛත්‍රිය කරුණාව දයාව ලෙංගතුකම දයාබරකම පින්වතුනි මනස තුල අර ගිනි නිමෙන්න පටන් ගන්න. ගිනිගත් සිත් තුඟක් තියෙන ලෝකේ. මෝහක්කයෝ නිබ්බානං මෝඩකම දුරු කරන්න ඕන. අපේ මනස වටා මහා ඝන වලාවක් තියෙනවා. ඒක අඳුරු වලාවක්. ඒක කෑලි කපන තිත්ත කලවරක්. මෝඩකම කිව්වේ පින්වතුනේ අවිද්‍යාවට නොදැනීමට ධර්ම ශ්‍රවණයෙන් අවිද්‍යාවෙන් විද්‍යාව කරා ගමන් කරන්න පුළුවන්. අගතියෙන් ප්‍රගතිය කරා අන්ධකාරයෙන් ආලෝකය කරා ගමන් කරන්න පුළුවන්. ඒ මනස අවිද්‍යාවෙන් විද්‍යාවට පියමන් කරන විට අගතියෙන් ප්‍රගතියට පිය නගන විට අඳුරෙන් ආලෝකයට ගමන් කරන විට ඒ අඳුර මනසෙන් පහව යනවා. පින්වත්තුනි, මනසේ අර කොහොල්ල ලාටු මැලියන් ගැලවින. මහා බිහිසුණු බව නැති වෙලා. මෛත්‍රී කරුණා සීතල ජලයෙන් තෙත් වෙලා. ධර්මාවබෝධය ඇති කරගෙන මෝඩකමත් තුරන් වුණාම ඔබේ මනස බබලන්න පටන් ගන්න. ඒ බබලන ඉන්ද්‍රිය තුල නිවන තියෙනවා. මේ නිවන කියන්නේ කොහෙවත් ඈත දුර පළාතක තියෙන දෙයක් නෙවෙයි. නිවන ඔබ තුල තිබෙනවා. හැබැයි මේ නිවන වර එක අර මහ ඝන ලාටු වලින් මැලියන් වලින් රාගය, දේශේ නැමැති මෝහය නැමැති මේ බලාවන්ගෙන් වැහිලා. ඒ නිසා හිත ගිලන් නොවන විදිහට පවත්වාගෙන යන්න ක්‍රම තුනක් බුදුහාර උගන්වනවා. රාගය නැතිකරන්න, ද්වේෂය නැතිකරන්න, මෝඩකම නැතිකරන්න කියන. ඒකට අවශ්‍ය වෙන තව ප්‍රධාන කරුණක් තිබෙනවා පින්වතුනි. ඒ තමයි ඉවසීම සහ විමසීම පුජ්‍යල මනස තුල වැඩියෙන් පුරුදු කරන්න ඕන. ඉවසීම අවශ්‍ය කුමකටද? හිත ගිලන් නොවි තියාගන්න නම් හිත ආතුර නොවි තියාගන්න නම් හිත පැහැපත්ව සුවපත්ව යහපත්ව තියාගන්න නම් ඉවසීම පුරුදු කරන්න ඕන. ඉවසීම කුමකටද? පින්වතුනි. අප වටා නිර්මාණය වන සෑම ප්‍රශ්නයකටම එකවර පිළිතුරු සොයන්න බැහැ අපිට. බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ කාලය විසින්. කාලය නම් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. අපට කලක් ප්‍රශ්නය සමග ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ප්‍රශ්නේ දරා ගන්න වෙනවා. අවශ්‍ය මොකද්ද? ඉවසීම අවශ්‍යයි. සමහර උදවිය කියනවා ඉවසීමට සීමා තිබෙනවයි කියලා. මේ ලෝක ඉවසීමට සීමා කොහෙවත් නැහැ. ඉවසීමේ සීමාව කියන්නේ වෛරයට, ක්‍රෝධයට, පරිගැනීමට, ඊර්ෂියාවට. බුදුහාමුදුරුවෝ එහෙම ඉවසීමක් කවදාකවත් උගන්වලා නැහැ. පින්වතුනි අවුරුදු 2500 ඉතිහාසයක් අප උරුම කරගෙන ආපු අපටම කියලා තිබුණ ආවේනික අපට අනන්‍ය වූ මේ උදාර මානව ගුණධර්ම වලට අවසාන විරාමය තබලා එතෙන් පටන් මනසට කැඳගෙන ආවේ වෛරය, ක්‍රෝධය, පරිගැනීමේ දිශාව. ඒ නිසා ඉවසීමට සීමා කොහෙවත් නැහැ. ඉවසීමේ සීමාව යනු ඉවසීමම තමයි. මේ ළඟදී මම දැක්කා ත්‍රිරෝද රතයක පසුපස සතහනක් තිබුණා. ඒ සටහන තිබුණේ ඉවසලා ඉවසලා බැරිම තැන. එතනයි ඉවසිය යුතුම තැන කියලා. පින්නතුනි ප්‍රශ්නයකට පිළිතුර තිබෙන්නේ ඉවසලා ඉවසලා බැරිම තැන ඉවසුවොත් එතනයි ප්‍රශ්නේ පිළිතුර තිබෙන්නේ. ඒ නිසා සිත ගිලන් නොව නොවේ තියාගන්න. මනවින් මේ යථාර්ථය අවබෝධ කොට ගන්න ඕන. අදට වඩා ඊයට වඩා අද අදට වඩා හෙට ඉවසීම පුහුණු කරන්න ඕන. පින්වතුනි මේ අප ජීවත් වෙන සමාජයේ හරීම විවිධයි. මේ සමාජයේ විෂමයි. මේ සමාජය සමාචාර වලට වඩා විෂමාචාර පිරිච්ච ලෝකයක්. මේ සමාජය මම කැමති දෙයට ඔබ අකමැති. ඔබේ කැමැත්තට මමත් අකමැති. මගේ කැමැත්තට ඔබ අකමැති වෙන විට මා ඔබට විරුද්ධ වෙනවා. ඔබේ කැමැත්තට මා අකමැති වන විට ඔබ මට විරුද්ධ වෙනවා. මේ ලෝකෙ තිබෙන්නේ මේ ගැටුම. එකම මතයකට දෙපාර්ශයකට සමීපවන්න බැරිකම තිබෙනවා ලෝකේ. ඒ නිසයි බුදුහාමුදුරුවෝ මදමාවතක් කියා දෙන්නේ. මේ මදමාවතේ ගමන් කරන්න ඕන. අන්තගාමි වෙච්ච හැම විටම ඒ සමාජයට යන්න පුළුවන් කමක් නැහැ පැහැපත් මාවතක. අද මුළු මහත් ලෝකයේම ගිනිගෙන දැවෙන්නේ. මදහත් මාවතකට පාර්ශව වලට එන්න බැරි කම නිසා. පින්වත්නි ඒ නිසා ඉවසීම පුරුදු කරන්න ඕන. ඇයි පුරුදු කරන්නේ ඕන අප වටා නිර්මාණය වෙන සෑම ප්‍රශ්නයකටම එකවර උත්තර හොයන්න බෑ. ඒ ප්‍රශ්න ඊට වඩා අද සංකීර්ණයි. අදට වඩා හෙට බිහිසුණු මේ ප්‍රශ්න. සිත ගිලන්නව තබා ගන්න නම් හිත පැහැපත්ව තබා ගන්න ඉවසීම පුරුදු කරන්න. අනික විමසීම. විමසීම කියලා කියන්නේ සත්‍යයත් මායාවත් වෙන්කොට ගන්න එක. සත්‍යයත් මායාවත් වෙන්කොට ගන්න ඕන. මායාවට කරන්න පුළුවන් මේ ලෝකේ එකම එක දෙයයි. එයා සත්‍යය වෙස් ගන්නවා. සත්‍ය ලෙස පෙනී සිටිනවා. පින්වතුනි, ඒ මායාව සත්‍යයේ වෙස්ගෙන අප ඉදිරියේ පෙනී සිටිනවා. සත්‍යයත් මායාවත් වෙන් කොට ගන්න ඕන. මොකක්ද අවශ්‍ය විමසීම අවශ්‍යයි. ඒ විමසීම තමයි සත්‍යයත් මායාවත් වෙන් කොට ගන්න. ඔය ඉවසීමත් ඔය විමසීමත් පුජ්‍යල මනසක මනවින් තිබෙනවා නම් මේ ලෝකේ ඔබට ලෞකික ජීවිතයේ ඕනම බාධකයක් ජය ගන්න පුළුවන්. මේ ජීවිතයේ ඔබට සුවපත් කරගන්න පුළුවන්. ඉවසීම නොමැති විමසීම නොමැති බාල චරිත ප්‍රශ්නයක් දෙකක් හමුවන විට ඉවසීමට සීමා තබනවා. මනස කලබල වෙනවා. මනස චංචල වෙනවා. ඉක්මන් තීන්දුවා తీරන ගන්නවා. ජීවිතේ ගිනි ගන්න පටන් ගන්නවා. වටා ලෝකයක් සමග හැබැයි මේ බණහන පින්වතුන් බණහන්නේ ඉවසීම විමසීම තිබෙන නිසා ඒ උදවිය ප්‍රශ්න එකින් එක මනසට ඇතුල් වන විට තමා වටා නිර්මාණය වන විට ඉවසීම වැඩියෙන් පුරුදු කරමු විමසීම තිබෙනවා ප්‍රශ්නේ මනවෙන් තේරුම් ගන්න ඒ ප්‍රශ්නයට අදාළ નિවරදිම පිළිතුර සොයා ගන්නා ජීවිතේ ජය ගන්නවා ඒ නිසා පින්වතුනි මේ සිත ගිලන් නොවි තියාගන්න මේ ධර්ම කාරණා පිළිබඳ වැඩි අවධානයකින් කටයුතු කරන්න ඕන. මෙන්න මේ දහම් කරුණෙන් පසුව මා ධර්ම දේශන අවසන් කරනවා. යාත්‍රාවක් නැවක් මුහුද යාත්‍රා කරන විට ගැඹුරු මුහුදට යාත්‍රාව ප්‍රවේශ වන විට ඒකේ වැඩි අනතුරක් තිබෙනවා. ඒ ගැඹුරු මුහුදේ වතුර වලට පුළුවන් ඕන නම් මේ යාත්‍රාව මේ මහා සමුද්‍රයේ ගිල දමන්න ගිල්වා දමන්න පුළුවන්. මේ යාත්‍රාව ගැඹුරු මුහුදේ මෝද මැද ගිල්වා තබන්න පුළුවන් මොන වෙලාවේද? ඒ මුහුදේ වතුර මේ යාත්‍රාව නැව ආක්‍රමණය කළොත් පමණයි. නැවේ සිදුරු වලින් ජලය ඇතුළට ආවොත් ඒ ජලයට පුළුවන් ඒ නැව ගිල්වා දමන්න. හැබැයි නැවේ සිදුරු නැත්නම් නැවේ ප්‍රධාන කපිතාන්වරයා නාවිකයා නැව පිළිබඳ විමසිලිමත් වෙමින් හැම විටම සොයා බලමින් නැවේ බඳ ආරක්ෂා කළොත් ඒ වතුර කොච්චර බිහිසුණු වුණත් ගැඹුරු මුහුදේ වතුර නැව ආක්‍රමණය කරන්න බෑ. නැව අරමුණ දක්වා තොටුපොළ දක්වා යාත්‍රා කරනවා. දක්ෂ නැවියා ඒ නැවේ බඳ ආරක්ෂා කරගන්නවා නිරන්තරයෙන් විමසිලිමත් වෙමින්. ජීවිතයේ නෞකාවක්. සංසාරයේ සාගරයක්. මේ ජීවිත නෞකාව සංසාර සාගරේ යාත්‍රා කරන විට අපේ ජීවිත යාත්‍රාවට පංචේන්ද්‍රයන්ගෙන් මේ ලෝකේ කසල නැමැති කුණු ගමන් කරන අදාල් නැති පංචේන්ද්‍රයන්ගෙන් නොයේ අනවශ්‍ය අරමුණු ඇතුළට આવොත් අපේ මනසට බරයි අපේ ජීවිත යාත්‍රාව මේ සංසාර සාගරේ ගිලෙන්න පටන් ගන්නවා කොහොමද ගිලෙන්නේ පංචේන්ද්‍රයන්ගෙන් අනවශ්‍ය අරමුණු අදාළ නොවන අරමුණු මනසට ඇතුල් කොටගත්තු. හැබැයි ජීවිතාවබෝධයේ තිබෙන සැබෑම මානවයා සැබෑ බුද්ධ ශ්‍රාවකයා ගන්නේ Tamanට හිමි ගැළපෙන සුදුසු අරමුණ පමණයි අනවශ්‍ය අරමුණු ගන්නෑ අවශ්‍ය ගැළපෙන සුදුසු අරමුණ පමණක් අරගෙන ඒ ජීවිත යාත්‍රාව සංසාර සාගරයේ නිවන නම තොටුපළ දක්වා යාත්‍රා කරනවා. ඒ නිසා පින්වතුනි, මනස ගිලන් නොවි තබා ගන්න, තබා ගත්තොත් අපට පුළුවන් සංසාර සාගරයේ අවසාන ඉලක්කය මේ නිවන සොයාගෙන ගමන් කරන්න. මගේ ධර්ම දේශනාව මා මීට වඩා දික් කරන්නේ මගේ ධර්ම දේශනාවේ මේ ලෝකයේ පිළිබඳව සත්වයන්ගේ ජීවිත කතා පිළිබඳව මේ ලෝකයේ යථාර්ථයේ පිළිබඳවත් ඔබට අවබෝධයක් ලැබුණා නම් ඔබේ මනසට ඔය අවබෝධ වූයේ ජීවමාන ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම අවබෝධයෙන් ලෞකික වශයෙන් පැහැපත් සුවපත් දැමි ජීවිතයක් ගත කිරීමටත් ලෝකෝත්තර වශයෙන් නිර්වාණාවබෝධය පිණිසත් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කොට ගන්න. සාදු සාදු සාදු. මේගේ සියලුම ඥාතීන්ටත් ඒ වගේමයි ධර්මදේශනාවේ දායකත්වයෙන් ධර්ම සුජීවත්ව වාසය කරන ඒ උදවිගේ ගුරු දෙමාපියාදීන්ටත් පින්වත් ඔබ සෑම දිනාටමත් මෙලොව වශයෙන් චිර ජීවනයත් ආයුර ආරෝග්‍ය සම්පත්තියත් පරලොව වශයෙන් උතුම් අමා මහ නිර්වාණ සම්පත්තියත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තේ තුත පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ සතු සතු සතු දේශනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් විහාරවාසී කෙළමිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනංශයේ අංශාධිපති ආචාර්ය පූජ්‍යපාද මල්වානී චන්ද්‍රරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් මෙවන් වූ ශාස්ත්‍රීය කටයුතු තව තවත් ඉටු කරන්න ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබීවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සියලු දෙනාටම පෙරවන් සරණයි